ප්‍රකාශ කළේ ආනාපාන සති භාවනාව පිළිබඳ විස්තරයක් අද මේ සතරට පටන් සූත්‍රයේ දැක්වෙන ඊළඟ උපදෙස් ඉරියව්වට පස්සේ ගැන මේකට කරුණු කියන්නට අදහස් කරනවා. මේ ඉරියව්වට පස්සේ දක්වන්නේ කොනිස්පරම් වික්ෂේ දෙකෝ වස්සන්තෝ වා වස්සාමේති පජානාති චිත්තෝ වා චිත්තෝ මේති පජානාති නිසින්නෝ වා නිසින්නෝ හෝති පජානාති සයනෝවා සයනෝ මිහිති පජානාති යබ්බා යබ්බා පාය පංචකායෝ පනස්ස පනීතෝ හෝති ප්‍රසාදසාන පජානාති ඒ කියන්නේ මිසින් මේ ගමන් කරන විට යනවායි කියලා දැනගන්නවා සිටගෙන සිටින විට සිටිනවා කියලා දැනගන්නවා ඉඳගෙන සිටින විට ඉඳගෙන සිටිනවා කියලා දැනගන්නවා නිදාගෙන නිදාගෙන සිටින විට නිදාගෙන සිටිනවා කියලා දැනගන්නවා ඒ වගේම යථායථාවාපාලෝකනසපනීතෝ හොති තථාතථානම් පජානාති යම් යම් ආකාරයකින් තමන්ගේ කය පවතිනවා නම් ඒ කය ඒ ආකාරයෙන් පවතිනවා කියලා දැනගන්න. මේක තමයි ඉරියාපත පබ්බේ දක්වා ඇති භාවනා ක්‍රමය. මේ තරම් මේ කියන තරම් වචන වලින් කියන තරම් දේශේ භාවනා ක්‍රමයක් නෙවෙයි මේ දක්වන්නේ. මේ භාවනා ක්‍රමයේ දක්වන්නේ විශේෂයෙන්ම මේ කය පිළිබඳව තියෙන ආත්ම සංඥාව සත්‍යයක් ඇත පුද්ගලයක් ඇත මම කියලා කෙනෙක් සිටිනවායි කියන ඒ සංඥාව අයින් කරලා අනාත්ම සංඥාව ඇති කර ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ විසින් ඔය ඉරියාපද සම්බය වදාළා තිබෙන්නේ ඒ සූත්‍රේ. එතකොට මෙහිදී සාමාන්‍යයෙන් ඕනෑම පාසල් යන ළමයෙක් හරි ගන්නවා යනකොට යනවා ඒක. නිදනකොට නිදනවා නිදනකොට නිදිනවා ගමන් කරනකොට ඒ වගේම හිටගෙන සිටිනවා සිටිනවා කියලා හිතන්නත් පුළුවන් ඕනෑම කෙනෙකුට. මේ සිංහල අදහස එහෙම තමයි. ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති යන්නේට යනවායි කියලා දැනගන්න. ඒකෝ වඩිතෝ මේක පජානාති සිතගෙන සිටිනකොට ඉඳගෙන සිටිනකොට ඉඳගෙන සිටිනවා සිතගෙන සිටිනකොට සිතගෙන සිටිනවා නිදාගෙන සිටිනවා නිදාගෙන සිටිනවා කියලා දැනගන්න. මේ විදිහට කියන්නේ. නමුත් මෙහිදී ওই වචන වලින් කියන සරල අදහසක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ උත්තර පාඨයෙන් විස්තර කිරීමට අදහස් කළේ එනිදී විශේෂයෙන්ම ඝන සංඥාව දුරවන ආකාරයෙන් සමාජයේ භාවනාව ප්‍රගුණ කළ යුතු බවයි ඒන් දක්වා වදාළා කියන්නේ මා මා හිතන ආකාරයෙන් මේ කරුණ ඉදිරිපත් කරන්නේ. ඒ ඝන සංඥාව කියන එක දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ ඝන සංඥාව ගැන සුද්ධරපු දේශනා කරලවත් මට නම් මම වෙලා නැහැ. නමුත් තිබෙන එක තැනක පටිසම්භිදා මණ්ඩල පාළියේ සංඛයානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහති කියලා. කයානුපස්සනාව භාවිතා කරමින් ධන සංඥාව දුරු කළ යුතුයි කියන එකයි දුරු කරනවා කියන එකයි අදහස. ඒකට මේ ඝන සංඥාව කියන එක පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතුයි ශ්‍රාවකයන් බෞද්ධයන් විසින් විශේෂයෙන් භාවනා කරන අය විසින්. ඒ ඝන සංඥාව නිසා තමයි මේ ලෝක සත්‍යෝ මේ සත්‍යයක් සිටිනවායේ පුද්ගලයේ කාත්මයක් තියනවායි කියලා වැරදි අවබෝධයකට පිටින්නේ සිටින්නේ ඒ වගේම ආත්ම සංඥාව දුරු කරගන්නට නැහැ කියලා තිබෙනවා. මේ ඝන සංඥාව කියන එකේ අදහස යම් දෙයක් ඒක රාශි වෙලා උදාස් එකතු වෙලා එක් දෙයක් වශයෙන් පෙන්වන කෙරෙන තුලින් මිනිසුකගේ සිත තුළ සත්වයේ සිත තුළ යම් සංඥාවක් ජනිත කර දෙනවා නම් අන්න ඒ සංඥාව තමයි අපි ඝන සංඥාවයි කියලා ප්‍රකාශ කරන්නේ. මේක උදාහරණයක් කිව්වොත් මෙයාට පහසෙන් තේරුම් ගන්න පුළුවන්. මේ අපේ තම වැඩි ගොඩක් තියෙනවා කියන්නේ එතකොට එතන වැඩි ගොඩක් වශයෙන් හිතට දැනීමක් ඇති වෙනවා සංඥාවක් එතන මෙතන වැඩි ගොඩක් කියලා. මේ වැඩි කැට රාශියක් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා වැඩි ගොඩක් දිස්සන. එතන වැඩි කැට හැර වැඩි ගොඩ කියලා දෙයක් නැහැ. එක එක වැඩි කැටේ වෙන් කළා නම් වැඩි කැට රාශියක් තියෙනවා. නමුත් අපිට පේනවා වැඩි ගොඩක් වශයෙන්. මේකට වඩා ටිකක් සියුම් උපමාවක් අත්ලා තියෙන gadol කැටයක් කියලා gadol කැටයක් කියලා අපිට දිස් වෙනවා අපිට හිතට වැටෙනවා. ඒ gadol කැටය සම්පූර්ණයෙන්ම අපි පොඩි කරලා පස් වෙන විදිහටම පිටි වෙන විදිහටම පොඩි කරලා දැම්මොත් ඒ gadol කැටය කියලා එකක් නේ අර කුංචි කුංචි පස් කෑලි එකතු වෙලා එකතු වෙලා එක්තරා සටහනකට ඒක හැඩගැසී තිබෙනවා. ඒ සටහන අනුව අපිට gadol කැටය කියනකොට හිතට වැටෙනවා මෙන්න මෙහෙම දෙයක් කියලා. ඉතින් gadol කැටයක් දැක්ක ගමන් මේක gadol කැටයකින් සංඥාවකින් සිතට ඒ හැඟීමක් ඇති මෙන්න මේක තමයි ගන්න සංඥාවේ එක් අවස්ථාවක්. මේ වගේ තමයි අපේ ශරීරයේ කොටස් වලට මේ ගැහණියක් කියලා, මේ පිරිමියෙක් කියලා, නැත්නම් මේ සත්‍යය කියලා, මේ ජීවයක් කියලා, මේ ශරීරයේ එක එක ශරීරයේ එක එක කොටස් කියලා අපි මුලාවකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් නිහල දිනුවක් නැති සෑම කෙනෙකුගේම සිත තුළ මේ ඝන සංඥාව නිසා මුලාවක් ඇති වෙනවා. භාවනාව ගාම් දිනු කෙනෙකුට ඒක නැතිවන්නේ නැහැ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි අත කියලා ගත්තොත් අත කියන එක ඝන සංඥාව නිසා මේසෝ අත කියලා දෙයක් තියෙනවා කියන හැඟීමේ පිළිදෙනවා. දැන් අත තියෙන අත කියන කොටස ශරීර කොටසේ ඒ ඔක්කොම කෑලි අපි වෙන්කළොත් අතේ හැම ගලනවා පැත්තකින් තියෙනවා ඒ කියට තියෙන මේද තියෙනවා මාස් තියෙනවා නාල තියෙනවා ඇට තියෙනවා ලේ තියෙනවා මේවිද කොටස් තියෙනවා මේ කොටස් ඔක්කොම ඒක රාශි වුණාට පස්සේ අපි ඒක අත කියලා සංඥාවක් ඇති කරගන්නවා ඒ ඝණයක් වශයෙන් ඒක රාශියලා තියෙනවා ඉතින් මේක එක කොටස සම කියන එකත් සුදු සුදු රූප කලාප රාශියක එකතුවක් ඒ වගේම මේද කියන්නේ රූප කලාප නැත්නම් රූප සහිත 16ක එකතුවක් ඇටකට කියන්නේ හැම එකක්ම ඒ වගේ ඒ රූප කොටස් 16ක එකතුවක්. එනේ මේ එකතුව අර ඔක්කොම එකට අරගෙන අපි මේ අත කියලා ගන්නවා නැත්නම් ශරීරයේ ඕනෑම කොටසක් අරගෙන මේ අපි ඒවා හඳුනා ගන්නා විවිධ නම් වලින් ඒ හඳුනාගන්නේ අර ධන සංඥාවේ තියෙන මුලාව තියෙන තාක්කල් පමණයි. එතකොට මේ ඝන සංඥාවේ කොටස් හතරක් දක්වා තිබෙනවා. සමූහ ගණය, සංතති ගණය, කුට්ටේ ගණය සහ ආරම්භන ගණය. මේක පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට සමූහ ගණය ගැන තමයි අපි මුලින් කතා කරේ. අර වැලිකට රාශියක් එකට කියලා සමූහයක් තියෙනවානේ. ඒක නිසානේ අපි වැලි ගොඩක් වශයෙන් පෙන්වන්නේ. ඒ වගේ තමයි අපේ අත කියලා ගත්තොත් රූප ශෛල රාශියක් එකට කියලානේ තියෙන්නේ. ඒ රූප ශෛල එක්තරා හැඩයකට හැඩගෙනලා තියෙනවා. එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒකට අත කියනවා නැත්නම් ආසේ මූපය ඕ ශරීරයේ කවර කොටසක් හරි අරගෙන අපි ඒ නම් වලින් හඳුන්වනවා. මේක සමූහ ගණය. මේ සමූහ ගණය මුලා වෙලා තියෙනවා. ඉතින් මේ සමූහ ගණය සම්පූර්ණයෙන් අයින් කළොත් ශරීරය පිළිබඳව තියෙන ආත්ම සංඥාව පහසෙම දුරු කරන්නට පුළුවන්. මේ ශරීරයේ මමය, මේ ශරීරයේ මගේය, මේ ශරීරයේ සත්‍යයක ජීවයක්ක නැත්තම් පුද්ගලයක ආත්මයක් ආදී වශයෙන් ගන්න වැරදි දෘෂ්ටි දෙනවා. මේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨියේ. මේ මිත්‍යා දෘෂ්ටි වැරදි දෘෂ්ටියෙන් අදහස් අයින් කරන්නට පුළුවන් වෙනවා මේ සමූහ ගණය සම්පූර්ණයෙන්ම අපිට නැති කරන්නට පුළුවන් නම් සිත තුළ. මේ සමූහ ගණය ඇති වෙලා තිබෙන්නේ සිත තුළ ඒක නිසා සිතින්ම මේක අපිට අයින් කරන්නට පුළුවන්. විශේෂයෙන් මේ සඳහා කරන භාවනාව තමයි කයානුපස්සනා භාවනාව. ඔය විදර්ශනා භාවනා ක්‍රම 18ක් දක්වා තිබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසමුප්පාදේ කයානු වයානු විපරිණාමාන වලින් වාදී වශයෙන් ඒවා දක්වන්නේ. ඒ කයහනුපස්සනා භාවිතා කිරීමෙන් තමයි වැඩිපුර ධන සංඥා දුරු කර හැක්කේ කියලා ඒ පටිච්චසමුප්පාදා මාර්ගපාළිය දක්වා තිබෙනවා. කෙසේ වෙතත් ඒ කයහනුපස්සනා වැඩි නැතත් අපට අනිත්‍ය අනාත්ම ආදී සංඥා තුළින් විශේෂයෙන්ම සම්මාදිට්ඨිය දිනු කර ගැනීමෙන් ධම්මවිචේ සම්පොඥංගේ වඩා ගැනීම තුළින් අපට පුළුවන්කම තිබෙනවා මේ සමූහ ගණය අයින් කරන්න. ඒකට මේ සමූහ ගණය ගැන පහසෙන් කෙනෙකුට කරුණු අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය දෙනවා. මේ ඇයිටත් මම හිතන්නේ මේ සමූහ ගණය කියන්නේ මේකයි කියලා දැන් අවබෝධයක් ඇතිවන්නට ඇති. මේ සමූහ ගණය නිසා අපේ ශරීරයේ විවිධ කොටස් අරගෙන මුළු ශරීරයම අරගෙන ඒ සමූහයෙන් බැසිලා ඒක ඉතින් අපේ මුලාවට පත් වෙලා සිටිනවා. ඒ සමූහ ගණය දැන් එකක් කියනවා සම්තති ගණය කියලා තව එකක්. සම්තතිය කියන්නේ දිගින් දිගට දිගින් දිගට පැවතගෙන පැවතගෙන පැවතගෙන යනවා කියන එකක් නැති වෙනකොට තව එකක් එනවා. එකක් වෙනකොට තව එකක් එනවා. එකක් නැති වෙනකොට තව එකක් යනවා. එක දෙයකදී මෙරි මෙරි යනවා සම්තතියක් සංගතයි. මේකත් උපමාවක් ඒවත් මේ හැඳ තේරේ අර gadul කැටේ කියනවා වගේ අපි හිතමු ගලාගෙන යන ගඟක් කියනවා ඒක. ඒ ගලාගෙන යන ගඟ දෙස බලපුවාම ඕනෑම කෙනෙකුට මෙතන වතුර ගඟක් කියනවා කියලා දිස් වෙනවා. ඊයේ ගියත් ඒක ගන්න තියෙනවා අද ගියත් ඒක තියෙනවා තව අවුරුද්දකින් ගියත් ඒක තේරෙනවා ඉතින් මේ ගඟේ අපි එක අරස් කැපුමක් අරගෙන අපි හිතමු එක තැනක ඉඳගෙන ගඟේ එහා ඉවචෙන්ට අනිත්‍යව දෙස බලන එක දෘෂ්ටි කෝණයක සිටගෙන අපි බැලුවොත් එක තත්පරයක්වත් මේ ගඟේ ජලය නිශ්චලව පවතින්නේ නැහැ උඩින් වතුර එනවා ඒවා පහළට යනවා එතකොට තවත් උඩින් වතුර එනවා ඒවා පහළට යනවා මේ විදිහට ඒ ක්‍රියාවලිය වේගවත් ලෙස අඛණ්ඩ ලෙස සිදුවෙනවා මෙසේ මේ අඛණ්ඩ ලෙස වේගවත් ලෙස සිදුවන පහළට පහළට වතුර ගැලීමත් ඉහළින් ඉහළින් වතුර යෑම ඒමත් නිසා අපිට මේක ගඟක් වශයෙන් දිස් වෙනවා. ඉතින් ඊයේ දැකපු ගඟම අද තියෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම ගිය අවුරුද්දේත් අපි මේ ගඟ මේ විදිහට දැක්කා කියලා හිතන්නේ. නැත්නම් හෙටත් මේක මෙහෙම තියෙනවා කියලා හිතන්නේ. හෙට තියා තත්පරයක්වත් ඒක පවතින්නේ නැහැ. නමුත් මේ සම්පතිය, ඒ කියන්නේ දිගින් දිගට එකක් යනකොට එකක් නැති වෙනවා. එකක් එනවා, එක නැති වෙනවා. එක එනවා, අයක නැති වෙනවා. ඉතින් මේ නැති වෙන නැති වෙන වතුර කඳ වලට වතුර ජලස්කන්ධයන් වෙනුවට අලුතෙන් අලුතෙන් වතුර කඳ ඒ ස්කන්ධයන් පැමිණීම නිසා ජලස්කන්ධයන් පැමිණීම නිසා සංග දිස්සෙනවා. මෙන්න මේක සංකති ගණයේ තියෙන මුලාව. මේක තමයි සංකති ගණය කියන්නේ. මේ විදිහට තමයි මේ ශරීරයේ සහිත පංචස්කන්ධ ලෝකයම. ඒ ශරීරයේදී විශේෂයෙන්ම මේ ශරීරය තුළ තියෙන රූප කලාප නැත්නම් රූප සෛල අපිට කියන්නට බැරි ගණන් අසීම වචන වලින් අසුර වලින් කියන්නට බැරි තරම් අසීමිත රූප කලාප කොටසක් මේ ශරීරය තුළ තිබෙනවා. ඒ සියලුම රූප කලාප නිතරම ඇති වෙනවා නිතරම නැති වෙනවා. වේගෙන් ඇති වී ඇති නැති වී නැති යනවා. නමුත් මේ වේගවත් ඇතිවීම නැතිවීම ක්‍රියාදාමයේ නිසා එහි තියෙන වේගවත් ක්‍රියාවලිය නිසාම මේක ස්ථිර වශයෙන් පවතින හැම විටම තියෙන දෙයක් කියලා අපේ මනසට පේනවා. අපේ සිතට පේනවා. ඇහැට තියෙන හැටත් තියෙන්නේ එහෙමයි. එතකොට මේක සංතති ගණයෙන් බැහැලා තියෙන්නේ. නිරන්තරයෙන්ම වෙනස් වෙයි වෙනස් වෙයි යන රූපකලාප රාශියක්. එක දෙනවා නැරෙනවා, එක දෙනවා නැරෙනවා. එහෙමයි රූපසෛල වල ස්වરૂපය. මේක භාවනාවෙන් පැහැදිලිවම අත්දකින්නට පුළුවන් කවුරු කිව්වත් නොකිව්වත් සමාධිය දිනු වෙලා ප්‍රඥාව දිනු වෙච්ච කෙනෙකුට මේවා ඉදදී වෙදී මෙරි මෙරි යන ආකාරයේ පැහැදිලිවම දකින්නට පුළුවන් අත්දකින්නට පුළුවන්. එතකොට මේ ආකාරයෙන් මේ රූප නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමය හරියට දක ගන්නට නොහැකි සත්‍යයන්ට මේ රූප කොට ස්ථිර වශයෙන් පවතින දෙයක් කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා තමයි මේකට ආත්ම සංඥාව පිළිගන්නේ සත්‍යයේ කුජලයේ ඇති කියන වැඩි දෘෂ්ටිය කෙනෙකුට ඉඳලා අඩගන්නේ ඒක නිසා. ඉතින් මේ විදිහට සංසති ගණේනොත් අපේ මුලාවට පත් වෙලා තියෙනවා. අපි දෙනකින් අදහස් කරන්නේ භාවනාව දියුණු නැති කෙනෙක්. මුලාවට පත් වෙලා තියෙනවා. අපි මේ රූපය ගැන මේ සමූහ ගැන සහ සංතතිය ගැන ගැන කතා කරේ. මේවා අනිත් සංස්කාර ලෝකයට වේදනාවට, සංඥාවට, සංඛාරවලට, විඥානවලට පොදි. දැන් සමූහ ගණයේ වේදනාව අපි කතා කරමු. ඉස්සෙල්ලාම අපි සමූහ ගණයෙන් කතා කරේ. වේදනාව කියන එක අපි ගොඩාක් එකතු වුනහම දුක් වේදනාව, සැප වේදනාවක්, මදහත් වේදනාවක් කියලා ගණන් ගන්නවා. මෙයාට අපි උදාහරණයක් ගමු අපි හිතමු ශරීරයේ දුක් වේදනාවක් දැනෙනවා ශරීරයේ යම් කොටසක මේ දුක් වේදනාව දැනෙන ශරීර කොටසේ රූප සෛල තියෙනවා කියන් මහා විශාල රාශියක් මේ රෑම රූප ශෛලයකම එල්ලී එල්ලී තමයි මේ වේදනාව ජනිත වන්නේ. කායික වේදනාවක් අපි මේ කතා කරන්නේ දුක් වේදනාව. එතකොට මේ කායික දුක් වේදනාවේ රූප ශෛල රාශියක් තියෙන ඒ රාශියෙන්ම හැම රූප ශෛලයක් තුළින්ම මේ වේදනාව දැනෙන හැම රූප ශෛලයක් තුළින්ම වේදනාව ජනිත වෙනවා. එතකොට අපිට මේක පේන්නේ මේක සමූහයක් වශයෙන් මෙතන දුක් වේදනාවක් කියලා දකින්න. එතකොට මේක සැප වේදනාවක් කියලා දකිනවා. නැත්නම් මේක මනහත් වේදනාවක් කියලා දකිනවා. මේක වේදනාවේ තියෙන සමූහ ගණයක්. ඒකගේම සංඥාවේ තියෙන සමූහ ගණයක්. අපි යම් දෙයක් හඳුනා ගන්නකොට රූපයක් හරි ශබ්දයක් හරි ගන්ධයක් හරි රසයක් හරි අපි මේ දේ හඳුනාගත්තා මේ දස හඳුනාගත්තා මේ මේ විදිහට මේ මේ අරමුණු හඳුනාගත්තයි කියලා කියන්නේ ඒ සංඥාවේ තියෙන සමූහ ගණය විඳින්නට නොහැකිකම නිසා අපි රූපයක් දකිනකොට ඒ සංඥාවක් ඇති වෙන්නේ එක සංඥාවක් නෙවෙයි. සංඥාවක් කියන්නට බැරි ප්‍රමාණයක් ඇති වෙනවා සිතේ ක්‍රියාවලිය අතිශයින් වේගවත්. ඒ සිතේ ක්‍රියාවලිය මනින්නට වේගයේ මනින්නට කිසිම උපකරණයක් මම හිතන්නේ විද්‍යාඥයෙකුටවත් හදන්නට පුළුවන් වෙයි කියලා. ඒ තරම් වේගයෙන් සිත ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට ඒ ක්‍රියාත්මක කරන සිත තුළ විවිධ සංඥා එකම එකම සංඥාව වුණත් දහස් ගණන් ලක්ෂ කෝටි අසංඛ්‍ය වාරයක් එක දීපෙන යනවා. එහෙම යනකොට තමයි අපි එකවට සංඥාවකින් ඒක හඳුනාගන්නේ. මේක අපිට දකින්නට බැරි නිසා සංඥාව සමූහ ගණයකින් බැසී යනවා. මේ විදිහට මේ ආයත හිතන්නට පුළුවන් සංස්කාර ගැන සංස්කාර කියන්නේ හිතේ එන සිතිවිලි. මේ සිතිවිලි වලට සමූහයක් තියෙනවා. අපි හිතමු අපි මෛත්‍රී කරනවා කියලා. මෛත්‍රී කරනකොට විනාඩි 5ක් මෛත්‍රී භාවනා කරලා නැත්නම් කරුණා භාවනා කරලා සෑම ශ්‍රණයක් ගන්න මෛත්‍රී සිත ඇති වෙන්නේ නැති නැති යනවා. ඉතින් මේක විනාඩි 5ක් තිස්සේ අර සමූහයක් වශයෙන් තියෙනට ඒ සමූහ ගණන් ඇතුළත ඉතින් මෛත්‍ර කළා මිත්‍ර කාලා මේක තමයි කියලා කියනවා. අපි ක්‍රෝධ කළත්, වෛර කළත්, ඊර්ෂ්‍යා කළත්, ලෝභ කළත්, කොයි ආකාරයෙන් කුසල් සිතිවිලි ඇති කරගත්තත්, අකුසල් සිතිවිලි ඇති කරගත්තත්, ওই විදිහට සමූහයකින් බැසී යෑමක් තිබෙනවා. ඒක නිසා අපි කියනවා අපි ලෝභ කළා, අපි ඊර්ෂ්‍යා කළා, අපි ද්වේෂ කළා, අපි රාගයෙන් මත් වුණා, නැත්නම් අපි කරුණාව වැඩුවා, මෛත්‍රිය වැඩුවා. මේ හැම එකක්ම කරන්නේ කියන්නේ අර සමූහ කණේ තියෙන මුලාව නිසා. විඥානයත් එහෙම තමයි. දැන් ඇහැට රූපයක් දැක්කම චක්ක විඥාන, කන ශබ්දයක් ඇතනම් සෝත විඥාන ආදී ඇති වෙනවනේ. මේ ඇතිකල විඥාන එතරම් ඇති වෙච්ච ගමන් නිරුද්ධ වෙනවා. නමුත් ආන රාශියක් එකතු වුණාම අපි ඒක එකට අරගෙන මම රූප දැක්කයි කියලා කියනවා. අපි ශබ්ද ඇසුවයි කියලා කියනවා. අපි ගඳ සුවඳ දැනගත්තයි කියලා කියනවා. මෙතන සමූහයක් එකට අරගෙන කතා කරන මේ විදිහට රූපයට පමණක් නෙවෙයි වේදනාවටයි සංඥාවටයි සංඛාරවලටයි විඥානවලටයි කියන පංචස්කන්ධයේ සිසු ස්කන්ධවලට මේ සමූහ ගණය පතරවා බලන්නට පුළුවන් ශක්තියක් තිබෙන්න ඕන. සමූහ ගණය ක්‍රියාත්මක වන්නේ කොහොමද? ඒක නැති කරගත්තේ කෙසේද කියන එක අවබෝධ වන්නට ඕනේ. ඒ සමූහයන් ඒ වගේම තමයි සංතති ගණය සංතති ගණය මම මෙයාට කලින් හඳුන්වා දීමක් කරන්නේ අපේ රූප කොටස් නිරන්තරයෙන්ම ඇති වෙ තියෙන තියෙන යනවා මේ නිරන්තරයෙන්ම ඇති වෙනින් නැති යන මේ රූප කලාප ඒ නිරන්තර ක්‍රියාවලිය නිසාම එක දෙයක් වශයෙන් දිස් වෙනවා කියන්නේ වේගවත් ඇතිවීම නැතිවීම ක්‍රියාදාම නිසා මේක එක දෙයක් වෙන්නේ දිස් වෙනවා මේ සංතතියෙන් අපි වැහෙනවා ඒක නිසා අපි එතන සත්‍යයක් ඉන්නවා, ගැහණියක් ඉන්නවා, පිරිමියෙක් ඉන්නවා, නැත්නම් මේ තමයි අත, මේ මූණ, මේ කකුල් ආදි වශයෙන් ඒ මුලාවටපත් වෙනවා. ඒ සංතතිය. ඒ වගේම තමයි රූපේට විතරනේ වේදනා සංඥා සංඛාර විඥානවලට සංතතියක් තියෙනවා. මොකද වේදනාව නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන සංතති පරම්පරාවක්. මේ සංතති පරම්පරාවම අරගෙන අපි කියනවා දුක් වේදනාවෙන්ද සැප වේදනාවෙන්ද මඳහත් වේදනාවෙන්ද. ඉස්සෙල්ලා ගත්තේ සමූහයෙන් එකට අරගෙන ඒකෙන් මුලා වුණා. ඒ කියන්නේ වේදනාව සමූහයම එකට අරගෙන සමූහ ගණයෙන් මුලා වුණා. දැන් මෙතන නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන එක දන්නේ නැතිකම නිසා සංතති ගණයෙන් මුලා වෙනවා. මෙතන තියෙන වෙනස ඒකයි. ඒ වගේම තමයි සංඥාව. සංඥාවල දීකින් ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා. ඉස්සල්ලාකේදී සමූහයක් වශයෙන් අරගෙන ඒක සමූහ ගණන් මුලා වුණා. දැන් මේ වේගෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් යන එක දන්නේ නැතිකම නිසා සම්ත්‍රි ගණන් මුලා වෙනවා. ඒ වගේම තමයි සංස්කාර සිතේ ඇදෙන සිතේ මේකත් අර ඉස්සල්ලා කිව්වේ සමූහයක් වශයෙන් අරගෙන සමූහ ගණයෙන් බලා වෙනවා මේ සිටිවිලි දීගෙන් ඇති ඇති ඇති ඇති නැති නැති යන ආකාරයෙන් දකින්නට නොහැකිකම නිසා මේ ශනික අනිත්‍යතාවය දකින්නට නොහැකි නිසා එතන සංකති ගණයෙන් බලා වෙනවා මේ විදිහට විඥානයත් එහෙමයි විඥානයත් මේකෙන් ඇති වෙන්නේ නැති වෙමින් යනවා මේ මේකවත් ක්‍රියාවලිය දකින්නට නොහැකි ඒ මොහොතකම සිත තුළ පවත්නා නිසා සංතති ගණයෙන් අපි මුලා වෙනවා අපි කියන්නේ භාවනා දියුණු නැති සෑම පුද්ගලයෙකුට පොදුවේ කියන මාතිය මේ ඉතින් මේ දෙතනිය වෙන්නේ පොදුවේ කියන වචනය. එතකොට මේ ආකාරයෙන් සමූහ ගණයකින් අපි මුලා වෙනවා. සංපති ගණයකින් අපි මුලා වෙනවා. දැන් මේ දෙක තේරුම් ගන්න ඕන. දැන් තියෙනවා තවත් ගණයක් කුත්‍ය ගණය කියලා. මේ කුත්‍ය ගණයෙන් මුලා වෙන එක හරිම තේරුම් ගැනීමට අපහසු වන්නත් පුළුවන්. නමුත් තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගත්තොත් බොහෝ විට මේ මමය ආත්මයක්ය සත්‍යයක පුද්ගලයක කියන හැඟීම් නැති කර ගන්නත් පුළුවන් මේ ගණ හතරම දුරු කළොත්. දැන් අපි මේකට උදාහරණයක් කිව්වොත් අර කලින් ඒවට කිව්වා වගේ මේ අයට කුච්චේ ගණේ කියන එක තේරුම් ගන්නට පුළුවන්. අපි හිතමු දැන් ඇහැට රූපයක් දැක්කා, ලස්සන රූපයක් කියලා හිතමුකෝ. මේ ලස්සන රූපේ දැකලා මේක ගැන ආශාවක් ඇති වුණා කියලා හිතමු. ඕන එකක් ගන්නට නම් අරමුණක් අපි මේ උදාහරණයට ගත්තා. දැන් මෙහිදී ඇහැට රූපේ දැක්කට පස්සේ ඇති වුණේ චක්කු විඥාන. ඒ පරම්පරාවක් ඇති වෙනවා. ඒක එක විඥානයක් නේ ගොඩාක් දෙනා අපි ඒකම චක්කු විඥාන කියලා අපි ගන්නවා. එතකොට මේ චක්ඛුඥානයේ කුත්තේ මොකද දන්නවා? දැනීමක් ඇති කර දීම පමණයි. විඥානාදී පිටෝදිකේ සස්මා විඥානන්ති උච්චති. චක්ඛුඥානයේ කාර්යය වෙන්නේ ඒකේ කුත්තේ වන්නේ දැනීමක් ඇති කර දීම පමණයි. ඒ හැර වෙන දෙයක් ඒකට කරන්නට බෑ. අන්න ඉතින් චක්ඛුඥානයේ දැනීම ඇති කර දෙන්නා. ඊළඟට මේ ජප් විඥාණයෙන් දැනීම ඇති වුණාට පස්සේ දැකපු රූපේ ඉතින් අපි හඳුනා ගන්නවානේ හඳුනා ගන්න මොකද මෙයා ලක්ෂණ කෙනෙක් මෙයා කැත කෙනෙක් මේ ගැහැණියක් මේ මිනිහේ කුෂ කෙනෙක් මිදි කෙනෙක් මහත් කෙනෙක් හොඳ කෙනෙක් නරක කෙනෙක් ආදී කොයි ආකාරයෙන් හරි අපි හඳුනා ගන්නවානේ මෙතන හඳුනා ගැනීමක් ඇති වෙනවා මේ හඳුනා ගැනීමේ කාර්යය මොකද්ද දන්නවද? සංජානාති තිකෝජිත්තේ තණ්හා සංඥාති උච්චති කියලා කියනවා. මේ සංඥාවේ කුච්චය තමයි ඒ ආකාරයෙන් අපි අරමුණු මේ මේ මේ විදිහටයි කියලා අපේ අදහස් වලට අනුව ඒක තීරණය කර ගන්නවා හඳුනා ගන්න. එතකොට සංඥාව සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීමක් පමණයි. ඒ හැර එයින් මෙහා දෙයක් කරන්නට සංඥාවට හැකියාවක් නැහැ. එතකොට දැන් රූපේ ඇහැට දැක්කා, චක්කු විඥාණයෙන් දැකීම ඇති වුණා, ඒක නැති වුණා. සංඥාව ඇති වුණා, සංඥාවෙන් හඳුනා ගැනීමක් ආවේ, ඒකත් ඇති වුණා, නැති වුණා. ඊට පස්සේ මේ සංඥාවට අනුකූලව වේදනාවක් ඇති වෙනවා. හොඳයි හොඳයි ලක්ෂණයි ආදී වශයෙන් කිව්වොත් වේදනාවන් නරකයි නපුරු දුෂ්ටයි හතුරුයි ආදී විවිධ ආකාරයෙන් හිතුවොත් එහෙම ඒකට දුක් වේදනාවක් කොයි මොකක්වත් නැතුව මඳහත් ආකාරයෙන් හිතන්න පුළුවන් එකක් ආවොත් එහෙම මඳහත් වේදනාව මේ ආකාරයෙන් වේදනාවක් ඇති වේදනාවේ කාර්යය මේ දේශීතිකෝ පිටේ දක්නා වේදනා කෙරෙහි. දීපීමක් ඇති කර දීම පමණයි. ඒ හැර වේදනාවට කරන්නට පුළුවන් වෙන වැඩක් නැහැ. චේතනාවට කරන්න පුළුවන් එකම වැඩයි තියෙන්නේ. ඒක තමයි විඳීමක් ඇති කර දීම. විඳීමක්. එතකොට වින්දනයක් කියමුකෝ. ඒ වින්දනයක් ඇති කර දීම තමයි වේදනාවේ කුත්. ඒකත් ඇතිලා නැති. ඊළඟට ඕක වේදනාව අරගෙන අපි දැන් සුඛ වේදනාවන් එකත්තේ ඇහැට ප්‍රිය රූපයක් දැකලා මේ සුඛ වේදනාව වෙනාට පස්සේ දැන් ඒකට ආශාවක් ඇති වුණා ලබා ගන්න ඕන කියලා හිතුණා නැත්නම් මේක තව තවත් බලන්න ඕන කියලා හිතන විවිධ සංස්කාර සිත තුළ ඇති වෙනවා. මේ සංස්කාරවලත් කොටිනිය. ඒ සංස්කාර කියන එක වේදනාව වගේ එක දෙයක් නෙවෙයි. ඒ වගේම සංඥා වගේ එක දෙයක් නෙවෙයි. සංස්කාර කිව්වහම සිතේ යෙදෙන සිතිවිලි ඔක්කොම. එතකොට එක එක සිතිවිල්ලේ එක එක කාර්යයන් තියෙනවා. අපේ කරුණාවෙන් කරුණා සිතිවිල්ලකින් සිදුවන කාර්ය නෙවෙයි තරහගේ සිතිවිල්ලකින් කරන්නේ. තරහගේ සිටිවිල්ලකින් කරන කාර්යය නෙවෙයි ඇලීම ඇති වෙන කරන කාර්යය කරන්නේ. මේ විදිහට ඇති වෙන සිටිවිලි වලට අනුකූල වේ රූපේ දැක්කට පස්සේ ඇති වෙන සිටිවිලි වලට අනුකූලව යම් කිසි කාර්යයක් සංඥාවලින් සිදු කරනවා ඒ කාර්යය සිදු කරලා ඒ සංඥාවන් නිරුද්ධ වෙනවා. එතකොට මෙතන විඥානයේ ඇතිලා පැති විද්දීමක් ඇති කරලා දීලා නැති වුණා. සංඥාය හඳුනා ගැනීමක් ඇති කරලා දීලා නැති වුණා. ඊළඟට මිදීමක් වින්දනයක් ඇති කරලා දීලා වේදනාව නැති වුණා. ඒ වින්දනයට අනුකූලව ඇති කරගත්ත සිතිවිලි යම් දෙයක්ද ඒ සිතිවිලි වල කාර්ය සිදු කරලා ඒ සිතිවිලි ටික නැති වුණා. මේ කුත්‍ය ටික ඔක්කොම එකට ගන්නවා. මේ ටික ඔක්කොම අරගෙන අපි කියනවා මම මෙහෙම රූපයක් දැකලා මට මෙහෙම ආසාවක් ඇති වුණා. නැත්තම් මෙහෙම තණ්හාවක් ඇති වුණා මම මෙහෙම ඇලීමක් ඇති වුණා මෙහෙම බැඳීමක් ඇති වුණා. මේ විදිහට මේ ඇයට හිතා ගන්නත් පුළුවන් වන්නට ඕන කනට ශබ්ද වුණාම නාසයට දිවට ශරීරයේ තේ අරමුණු හමු වුණාට පස්සේ මනසට අරමුණු හමු වුණාට පස්සේ මේ කුත්ති ගණයෙන් මිනිසෙක් නැත්නම් සත්‍යයක් වැසී යන්නේ කොහොමද කියලා මම මේ සුඛ පැත්තට පමණක් නෙවෙයි ඒක පමණයි කතා කරන්නේ සුඛ පැත්තට පමණක් නෙවෙයි දුක්ඛ පැත්තට හරි මඳහත් පැත්තට හරි කවර ආකාරයෙන් හරි ඒක ක්‍රියාත්මක වෙනවා ඒ ආකාරයෙන් අපි මේ ඒ ඒ නාම රූප ධර්මයන්ගේ සිදුවන කාර්යයන් හරියට නොදක්කම නිසා හරියට නොදකින්නට දකින්නට නැතිකම නිසා මෙන්න මේකෙන් මුලා වෙනවා මේ මුලාවට තමයි අපි කියන්නේ කුත්‍ය ගණයෙන් මුලා වෙනවා කියලා. මේ කුත්‍යෙන් වැඩ කරන වැඩ එක එකෙන් කරන වැඩ රාශියක් එකට අරගෙන මේකෙන් අපි මුලා වෙනවා. ඉතින් මේ කුත්‍ය ගණය අපිට හරියට ලියන්නට පුළුවන් නම් දිගහැරලා සමතලා කරන්නට පුළුවන් නම් අපිට අපේම මෝඩකම සිතින්ම පෙන්වා දෙනවා. කවුද කියන්න ඕනේ නම් මේ අපෝ ඔබ කොච්චර මෝඩයෙක්ද මෙතෙක්කල් මේ විදිහට දැඟලුවේ කොයිතරම් ගොංකමටද කියලා සිතම සිතටම කියනවා. එතකොට ඒක මේකත් ගන්න. දැන් මේකත් නෑට තේරෙන්නේ නැහැ. තව එකක් තියෙනවා ආරම්මන ගණේ කියලා. ආරම්මන ගණේ කියන එක මේකත් වඩා ටිකක් ගැඹුරු කතාවක්. ඒ කියන්නේ අර සමූහ ගණයයි, කොට්ටිය ගණයයි, සංතති ගණය කියලා ගණ තුනක් දැන් අපි කතා කරන්නේ. මේ ගණ තුනේම ක්‍රියාදාමයේ ඔක්කොම එකට අරගෙන දකින දකින අරමුණේ මුලා වීමක් තමයි ගණ ආරම්භන ගණය තුලින් සිදුවන්නේ. දැන් අපි ඇහැට රූපයක් දැක්කම රූපාරම්මණය කියනවා. ඒ දකින්නවල රූපයට කනට ඇහෙන ශබ්ද වලට ශබ්ද ආරම්මණය. නාසයෙන් දැනෙන ගන්ධ සුවට ගන්ධ ආරම්මණය මේ විදිහට කියනවානේ. සත්තුන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන්නේ අරමුණ තියෙනවානේ. මේ අරමුණේ ධන සංඥාවේ මුලා වීම මොකක්ද කියලායි ඊළඟට තේරුම් ගන්න මම මේ අදහස් කරන්නේ. අපේ ඇහැට රූපයක් දැකලා ඉස්සෙල්ලා ගන්න එක ඒකම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඇහැට රූපය දැකලා චක්කු විඥාන ඇතිලා සංඥා ඇතිලා විඥාන ඇතිලා සංස්කාරය ඇතිලා ඒක ඒක නැවත නැවත ඇති ඇති නැති නැති යාමක් එතන සිදුවන්නේ මෙතනදී අපේ ඇහැට රූපේ දැක්කම මෙතන රූපයක් අපි දැක්කා රූපාරම්මණයක් මෙතන ඇති වුණා. මේ රූපාරම්මණයෙන් අපි මුලාවකටපත් වෙනව කොහොමද මුලාවකටපත් වෙන්නේ? මෙහිදී මුලාවටපත් වෙන ආකාරය තියෙනවා අති ගම්බීර වශයෙන් කියනවා නම් ගොඩාක් රාශියක්. නමුත් එකක් දෙකක් පමණක් අපි ප්‍රකාශ කළොත් එහෙම අර රූපය නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන එකක් කියලා අපි දන්නේ නැහැ. සංතති ගණයේ එතන රූපේ තියෙන. ඒක අපි දන්නේ ඒ වගේම මේ රූපේ අපිට එකට සමූහයක් වශයෙන් දිස්සෙච්ච දෙයක් කියලා සමූහ ගණය එතන තියෙනවා. ඒක අපි දන්නේ. ඒ වගේම මෙතන අර කුට්ටි ගණයක් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. මේක අමතරව ඒවා දැන් කලින් කියවනේ මේ ඔක්කොම මෙතන ක්‍රියාත්මක වෙනවා. දැන් අරමුණ රූපේ අරමුණ දැක්කට පස්සේ අපි හිතමු ඇහැට පෙනෙන රූපේ අපි හිතමු මනුෂ්‍ය රූපයක් කියලා. මේ මනුෂ්‍ය රූපේ අපි දකිනකොට එකපාරට මේ මනුෂ්‍යයාගේ ඇඟ මුළු ඇඟම අඩි පහක් අඩි අයක් හරි ඔක්කොම මේකට මනසට දැන් දික්සලා තියෙනවා. දැන් මේ අය ගෙදර ගියාට පස්සේ කරන්නටත් මම මේ කරලා අභ්‍යාසයකුත් දෙන්නම් කරලා බලන්න අපි කියන කතාව ඇත්තද පොඩ්ඩක් කියලා. දැන් අපි හිතමු මිනිහෙකු රූපයක් තියෙන මොකක් හරි පාත්‍රයක හරි කොහේ හරි තියෙන පින්තූරයක් ගත්තා කියලා පාට පාට පින්තූරය. මේ පින්තූරය දිහා එකපාර බලන්න එතකොට එකපාරට මේක දිස් වෙනවා මේ එකම අරමුණක් වශයෙන්. අසවල් කෙනා කියලා හරි ගන්න නම් එකයි නිදියේ කරි දෙනේ කරි දේශපාලන කරි කවුරු හරි මොකක් හරි මිනිහෙක් හරි මොන රූපයක් හරි ගන්න. ඒක අරන් බලපුවාම දැන් ඔන්න එකපාරට දිස් වෙනවා. මේක බැලුවට පස්සේ දැන් මේකේ පාට වර්ගයක් තියෙනවා. ටිකක් මේක හොඳින් කල්පනා ඊළඟට බලන්න. ඒක දැන් රතු පාට තියෙනවා රතු පාට දෙසට අවධානය යොමු. එතකොට නිල් පාට කොළ පාට ආදී වෙන පාට තියෙනවා නම් ඒවා දිස්වෙන්නේ නැහැ. අපි දැන් කොළ පාට දෙසට අවධානය යොමු කරනවා. කොළ පාට දෙසට අවධානය යොමුකොට අනිත් පාට දිස්සන්නේ. ඒ ඒ අපි අවධානය යොමු කළ පාට විතරයි අපිට වැටහෙන්නේ පේන්නේ. මේක හොඳට ක්‍රියාත්මක කරලා බලන්න මොකද කියන්නේ කියලා මම. එතකොට ගෙදර ගියාට පස්සේ තේරෙයි. එතකොට මේවා අර කොළ පාට, නිල් පාට, රතු පාට ආදී විවිධ පාට වර්ග තියෙනවා නම් මේ රූපයේ ඒ ඒ පාට ඒ ඒ එක එක වෙන වෙනම අඳුරා ගැනීමක් තියෙනවා. මේ වෙන වෙනම හඳුනා ගැනීම අපිට එකක් වශයෙන් දිස් වෙනවා. මේක කඩකඩ වෙන් වෙන් වශයෙන් යන එකක් කියලා දිස් වෙන්නේ. ඊට අමතරව අපිට මේ රූපය දැක්කේ අක්සත් මිනිස්යෙකුගේ රූපයක් අපි මේ මූණ කියලා හඳුනා දෙයට බැලුවොත් එහෙම හොඳට බලන්න මූණ දෙස මූණ කියලා බැලුවොත් එහෙම යාගේ බෙල්ල පේන්නේ නැහැ. හඳ කොටස පේන්නේ නැහැ. කකුල්ලක් කොටස් පේන්නේ නැහැ. මූණ විතරයි දිස්සන්නේ. බෙල්ල කියලා බැලුවොත් එහෙම බෙල්ල විතරයි දිස්සන්නේ අනෙක් කොටස් දිස්සන්නේ. අත් දෙක දිස්ලා ව්‍යාධානය කරොත් ඒක විතරයි දිස්සන්නේ අනිත් ඒවා වෙන්නේ. අපි මූණ කියලා ලොකුවට ගත්තාම ඈද විතරක් ඇහැට විතරක් බැලුවොත් එහෙම ඇහැ විතරයි දිස්සන්නේ නාසය මූණ අනිත් කෑලි දිස්සන්නේ මේක ඕනෑම හොඳ සමාධිමත් සිතකින් කරලා බලන්න ඕනෑම රූපයක් අරගෙන මේ කියන කතාව බොරුද කියලා ඒකට තේරෙන්නේ. මේ වගේ තමයි අපි හිතමු ජීවමාන රූපයක් අපි දකිනවා පණ තියෙන එකක් කියලා. ගැහැණියක් හරි මිනිහෙක් හරි අපි දකිනවා කියලා හිතමු. ඒ දකිනකොට අපි මොහොන දැක්කට අනිත් ශරීරයේ මොහොන දකින විට ශරීරයේ අනිත් කොටස් අපි දකින්නේ අපි අත්පය දේශ බැලුවොත් එහෙම අත් දේශ බැලුවොත් එහෙම කකුල් අපි දකින්නේ නැහැ. ඒ වගේ ශරීරයේ කවර කොටසක් හරි දෙයක් අපි දකින්නකොට අවධානය යොමු කරනකොට ශරීරයේ අනිත් කොටස් මනසට වැටෙන්නේ නැහැ අවධානය යොමු වෙන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම වේගෙන් එකට එකට ක්‍රියාත්මක වෙවි ඇති ඇති නැති නැති යනවා. මේ වේගවන් වේගයෙන් මේ ඔක්කොම ඇතුණාම මුළු රූපේ මේකට අරගෙන අපි මෙයා කලන්තාවක් මෙයා පිළිමේ ආදී වශයෙන් ඒ රූපේ අපි හඳුනා ගැනීමක් තියෙනවා. අපි දකින්නේ එක දෙයයි. අරමුණේ තියෙන එක දෙයයි. දකින්න එක කොටස අපි ඇස් දෙක දිහා බැලුවොත් ඇස් දෙක විතරයි අපි දකින්නේ. ඒ දකින්න වෙලාවට අනිත් ශරීරයේ කොටස් පේන්නේ නමුත් හිතට සංඥාවකින් දානවා මේක තමයි මුළු ශරීරයේම මෙයාගේ හැඩේ මේකයි කියලා ඒ ඔක්කොම සංඥාව දානවා හිතට. ඒකෙන් අපි මුලාවටපත් වෙනවා. එතකොට වෙන්නේ ඒ අරමුණේ අරමුණේ තියෙන ඝන සංඥාවෙන් බැහැෙනවා. ආරම්මන ඝන සංඥා මේ විදිහට තමයි ශ්‍රද්ධාරම්මන ගණ්ඩාරම්මන ආදී අනෙක් ඒවත් ඒ අනුව මෙය විස්තර වශයෙන් පසුව මෙතනට ගියාට කියලාත් ඒ කල්පනා කරලා බලන්න ඕනේ. මෙන්න මේ ඝන සංඥාව දුරු කරලා ආත්ම සංඥාව නැති කරලා අනාත්මයි කියන හැඟීම ඇති කර ගන්නට තමයි අපි ඉරියාපත පබ්බේ පාවිච්චි කරන්නේ භාවනාවක් වශයෙන් ගන්නේ. එතකොට ඉරියාපත පම්පේ භාවනාව වශයෙන් ගන්නකොට කියන්නේ මොකද්ද? උනච්ච බලම් බික්කවේ බික්කෝ ගච්ඡන්තෝ අගච්ඡාමි इति පඤ්ඤානාති යන විට යනවායි කියලා දැනගන්න. හිතෝ වාටිතෝ මේති පජානාති හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්නවායි කියලා දැක්න ගන්න. නිසින්නෝවා ඉඳගෙන ඉන්නකොට නිසින්නෝ මේති පජානාති ඉඳගෙන සිටිනවායි කියලා දකිනවා. සයනෝවා සයනෝ මේති පජානාති නිදාගෙන සිටින විට නිදාගෙන සිටිනවායි කියලා දකිනවා. ඒ වගේම යතහ යතවාකාරයෝ පනස්ස පනීතෝ හෝති යම් යම් ආකාරයෙන් අපේ කය පවතිනවා නම් සතහ සතහනම් පජානති ඒ පවතින පවතින ආකාරයට අනුකූලව මේකයි මේකයි කියලා දකිනවා. එතකොට මෙහිදී මේ සූත්‍රයේ මේ ළඟට කියනවා අත්ති කායෝති වා පනස්ස සතිපත්තිපත්තිතා හොති මෙතන කායක් තියෙනවායි කියලා සිහිය පිටන. ඇයි මේ කතාව කියන්නේ? මෙතන සත්‍යයක් ඉන්නවා කියන එක නෙවෙයි. මෙතන ජීවියක් තියෙනවා කියන එක නෙවෙයි. මෙතන ගැහැණියක් සිටිනවා, පුරුෂයෙක් සිටිනවා, ආත්මයක් තියෙනවා කියන කතාව නෙවෙයි මේ කියන්නේ. අත්තිකායෝතුවා මේ කය, කය, කය. මෙතන තියෙන්නේ කය, ශරීර කොටස. ශරීර කොටසයක්. දැන් මේ ශරීර කොටසේ අපි අර ධන සංඥාව කැඩෙන ආකාරයෙන් ගච්ඡන්තෝවා ගච්ඡාමීති කියලා කියනවා. ඒ විදිහට මේගොල්ලෝ භාවනා කරලා බලන්න. කළාට පස්සේ තේරෙයි මොකද්ද මම මේ කිව්වේ කියලා. දැන් නම් සමහරට නොතේරෙන්නට පුළුවන්. දැන් මම කියවනේ මේ ශරීරය විශේෂයෙන්ම රූපස්කන්ධයේ සමූහ ගණයක් තියෙනවා, සංසති ගණයක් තියෙනවා, කුස්ති අතරින් කවර එකක් හරි සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් සත්‍යයට වෙන්න ඕන මේ භාවනා කරනවා. එතකොට ගච්ඡන්තෝවා ගච්ඡාමේති පජානාති යන විට යනවායි කියලා දැනගන්න. මේ දැන ගැනීම නිකම් සාපයක් යනකොට යනවායි කියලා දකින්නවා වගේ නැත්නම් පොඩි ළමයෙක් යනකොට යනවායි කියලා යාකට හිතන්නත් පුළුවන් ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන් ඒ හිතවිල්ලක් නෙවෙයි දැන් මෙහිදී බලන්නට ඕන ජය මේ මෙතනේ තියෙන සම්දේ ධම්මානුපස්සීවා කාස්මින් විහෙති වාය ධම්මානුපස්සීවා කාස්මින් විහෙති කියන කොටස් දෙකක් තියෙනවා යෑමේ හේතුවක් තියෙනවා සමුදයක් ඒ වගේම යාමේ නතර වීමක් වයක් තියෙනවා එතකොට මෙහිදී ඔය පොත්වල තියෙන කරුණු පුළුවන් කියන්නම් මම සාමාන්‍ය පොත්වල තමයි කියන්නේ කියන්නේ නමුත් ඒවත් දැනගන්න එක හොඳයි. පොත්වල තියෙනවා යන්නකොට චිත්ත පිළිය වායෝ දහතෝ කියන එකක් ඇති වෙනවා. ඒක තුළින් තමයි මේ ගමන ක්‍රියාව සිදුවන්නේ. ඒ කියන්නේ චිත්ත, ධීරිය, වායෝ ධාතු කියන එකේ අදහස යම් දෙයක් කරන්නට සිතක් පහළ වුණාට පසුව චිත්තේ පිටින් ඒ ක්‍රියාව කිරීමට අදහසක් පහළ වුණාට පස්සේ ඒ සිත තුළින් වායෝ ධාතුවක් උලඟක් නිපදවනවා. ඒ වායෝ ධාතුව තුළින් මේ ගමන නැමැති ක්‍රියාව හෝ වෙනත් ඕනෑම ක්‍රියාවක් සිදු වෙනවා කියලා විශේෂයෙන්ම අභිධර්ම පොත්වල දක්වා තිබෙනවා. උපමාවක් නෑට කිව්වොත් එහෙම අපි හිතමුකෝ පුංචි පුංචි ගස් තියෙන තැනක් තැනිතලා පොළවක් තියෙනවා කියලා. ඔය මේ තනකොළ වර්ග වාගේ නිකම් දිග ලොකු තනකොළ වර්ග. ඉතින් කුලක හමන හමන පැත්තට ඒ තනකොළ වර්ග නැමිනවා. ඒ පැත්තට. කුලක උත්තරට නැමෙනවා, උත්තරට නැමෙනවා, දකුණට ගියොත් දකුණට නැමෙනවා, බටහිරට ගියොත් බටහිරට නැමෙනවා. අන්න ඒවා. මේ හොලක යම් පැත්තකට ගමන් කරනවා නම් ඒ පැත්තට ඒ තනකොළ වර්ණය නැමින පොඩි ගස්නේ ඒවා එච්චර ප්‍රබල නැහැ. ඉතින් නැමිනවා යාරාට නැමිනවා මෙහාට නැමිනවා. අන්න ඒ වගේ මේ ශරීරයේ හිතක් පහළ වෙනකොට යන්න ඕනේ කියලා ඒ යන්න ඕනේ කියන හිත පහළ වීම නිසා ඒක තුලින් වායෝ දහතුවක් නිපදවනවා ඒ වායෝ දහතුව තුලින් මේ කයේ චලනයන් සිදු වෙනවා කියන එක පොත්වල දක්වා තිබෙන කරුණක්. හැබැයි ඉතින් මේක භාවනාවෙන් නම් අත්දකින්නට පුළුවන් කියලා මම හිතන්නේ ඒක ඒ වායු ධාතු තුනේ කියලා කොහොමද කොහොමද කෙසේ වෙතත් අපි හිතමු යාමේ ක්‍රියාව කියන්නේ මොකක්ද? පාදයක් ඔසවනවා ඉදිරියට ගෙනියනවා ඒ පාදයේ තබනවා. ඒක අනිත් පාදයේ නිසලයි. අනිත් පාදයේ ඔසවන යුතුයි ඉදිරියට ගෙනියන යුතුයි තැබීමේ ක්‍රියාවලියක් තිබිය යුතුයි. මේක මාර්ගයෙන් මාර්ගයට දිගින් දිගට දිගින් දිගට යන්නේකට තමයි මෙතන මේ යාම කියලා කියන්නේ. ඒතකොට මෙයාට දැන් මෙයාට දැන් ටිකක් හරි තේරෙන්න ඕනේ මෙතන තියෙන මේ ක්‍රියාවලියේ සමූහයක් ක්‍රියා සමූහයක් තියෙනවා. මේ ක්‍රියා සමූහය එකටගෙන තමයි අපි මේ ගච්ඡන්තෝ යනවකට ගච්ඡාමි යනවායි කියලා දකින්නේ. යනවා යනවා යනවා කියන්නේ ඕකට. දැන් අපි මේ යෑම සිදුවීමට අපිට ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය විකාමත්ම අවශ්‍යයි. ස්නායු පද්ධතිය තියෙනවානේ අපේ හිතට අනුව ක්‍රියාත්මක වෙන ස්නායු තියෙනවා. හිතේ ක්‍රියාත්මකයේ බලපෑමක් නැතුව නිරුස්ථාරක ක්‍රියාත්මක වෙන ස්නායු තියෙනවා. එතකොට අර අපි යන්න ඕනේ කියලා හිතක් පහළ වෙනකොට ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය තුළින් අපේ ස්නායු පද්ධතියට චිත්තක්‍රිය වායු දාසක කියන ආදේශ කළොත් ඒ දෙකම එකයි කියලා අපි ගමුකෝ. ඒ දෙකම එකයි නම් චිත්තක්‍රිය වායෝ දහතේ ඇති වුණා. ඒක තුලින් කකුල එසවීමක් සිද්ධ වෙනවා. එයාට පස්සේ කකුල එහාට එහාට තල්ලු කරනවා වෙනත් චිත්තකීය වායු ධාතුවකින්. දැන් අපි සම කරලා තියෙන ස්නායු සහ චිත්තකීය වායු ධාතුවෙන් දෙකම එකයි කියන්නේ. එතකොට දැන් තබන්නට ඕනේ කියලා හිතනකොට ඒ කකුල පහළට තැබීමක් සිදුවෙනවා. මේ අය ටිකක් සතුනම් භාවනාව හොඳට කරලා බලන්න. මේ සතුනම් භාවනා කරනකොට පැහැදිලිව තේරෙයි මේක සක්මන් කරොත් කකුල උස්සනකොට උසවනවා උසවනවා උසවනවා දිනිනොත් දිනිනවා දිනිනවා දිනිනවා තබනකොට තබනවා තබනවා තබනවා අනිත් කකුලට තියෙනවා මෙහෙම කරනකොට මෙයාට තේරෙයි කකුල උසවනකොට තියෙන කකුලේ බර ගතියද කකුල ගෙනියනකොට තියෙන. ඒ කකුල ගෙනියනකොට තියෙන සහැල්ලු ගතිය කකුල තබනවා කියනකොටම බර වැඩි වෙනවා. කකුලේ බර වැඩි වෙනවා. Tamanට දැනෙනවා ඒක. ඒකේ බර වැඩි වීම ඒ සහැල්ලු භාවය නැති යම් පහසෙන්න ඕනෙක් කෙනෙකුට අත්දකින්න පුළුවන් වෙනවා. මෙහිදී සාමාන්‍යයෙන් ඒ ඔසවන කකුලට අවධානය යොමු කරලා තමයි සක්මන් භාවනා කරන්නට කියලා හැම පොතපතකම කියන්නේ. මේක ටිකක් ඒ විදිහට කරන්න. ඒ කියන්නේ ඔසවනවා, නිදිනවා, සබනවා. සාමාන්‍යයෙන් මේ විදිහට බැලනම් පිටියක් අල්ලගෙන හරි, ඒ කියන්නේ පිටිය සද්දයට අල්ලන්නේ නොවැටෙන විදිහට යන්තම් අත තියෙනවා. ඒ කියන්නේ නැත්තම් අතට බරක් වෙනවා. ඒක නිසා එහෙම සක්මන් කරන්න. ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා තමයි. මෙහෙම යනකොට අර ඔසවන පාදයේ ඔසවනකොට තිබුණු පාදයේ දෙක තුනේ දැන් අවධානය යොමු කරලා තියෙන්නේ. ඒක ඒකේ තියෙන බර ගතිය, රළු ගතිය ද තියෙන්නේ ගෙනියනවා, ගෙනියනකොට ඉදිරියට ගෙනියනකොට කියලා දකින්න. ඒතකොට Tamanne තේරෙයි මේ ගෙනියනකොට සැහැල්ලු භාවයක් තියෙනවා. ඒ කියන්නේ කයේ බර අඩු වීමක් තිබෙනවා. තබනවා කියනකොට හිතනකොටම අර කකුල බර වෙනවා. තබනකොට පොළොවට තබනකොට බර වෙනවා. මේක බොහෝ හේතුවට ගුරුත්වාකර්ෂණාදී විවිධ හේතුන් ඇති මොන විවිධ හේතුන් එකට තියෙනවා එහෙම ඇති වෙන්නට. මේ රූප කලාපයන් නිරන්තරයෙන් වෙනස් වීමක් වෙනවා. ඒක නිසා ඒක සිදු වෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය මේ ආකාරයෙන් ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන විදිහට ඒකම ටිකක් ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කළා මේ කියන කතාව පොත්වලවත් කොහෙවත් උගන්වන කතාවක් නෙවෙයි. ඔසව කකුල ඔසවන එකට නෙවෙයි හබා සිටින කකුලට අවධානය යොමු කරන්න. කියන්නේ කකුල ඔසවනවා අපිට වම් කකුල වම් කකුල ඔසවනකොට අවධානය යොමු කරන්න දකුණු කකුල. විශේෂයෙන් දකුණු කකුලේ කලවර හරියට අත දෙක අත තියාගෙන ඔසවන්න. ඔසවනකොට වම් කකුල ඔසවනකොට දකුණේ කකුලේ කලවාවල මස්පිඩු සියලට මේ මාංශ පේශීන් ඒ කියන්නේ රූප කලාප ඒ ඒවා ඔක්කොම ඉහළට ඉහළට ඉස වෙනවා තේරෙන්නේ. දැන් දකුණු වම් කකුල දැන් ඉදිරියට ගෙනියන්නේ ඉදිරියට දැන් අවධානය යොමු කරලා තියෙන්නේ කලවමත් දකුණ අද තියාගෙන සිටින දකුණු කකුලට. එහාට එහාට කකුල ගෙනියනකොට ඒ දකුණු කකුලේ කලවමත් අද කියලා තියෙන Tamanට පැහැදිලිව තනේ එහාට එහාට එහාට ඒ පිටගෙන සිටින කකුලේ රූප කොටස් නැති වෙනවා කියන්නේ. ඊළඟට තබනවා තබනවා කියලා ඒත් අවධානය යොමු කරන්නේ චලනය වෙන කකුලට නෙවෙයි ස්ථාවර තියෙන කකුලට. එතකොට තේරෙයි පහළට පහළ රූප කලාප යනවා මේක මෙහෙම බලන්නට කිව්ව අංශයක් නිසා නෙවෙයි. අපේ රූපේ කකුල ඔසවනකොට මුළු ඇඟේම රූප කලාපේ ශ්‍රීමක් සිදුවෙනවා. කකුල එහාට ගෙනියනකොට මුළු ඇඟේම රූප කලාපේ එහාට ගෙනීමක් සිදුවෙනවා. කකුල පහළට තබනකොට මුළු ඇඟේම රූප කලාව පහළට ගමන් කිරීමක් සිදුනවා. මේක අවබෝධ කරගන්නටයි මම මේ අභ්‍යාසය කරන්නට දෙන්නේ. නැත්තම් මේ අභ්‍යාස නොකරොත් එහෙනම් මේවා කිව්වට Tamanට අත්දකින්නට බෑ. මේක ඇත්තයි කියලා තේරුම් ගන්නකද. ඒකයි එහෙම කියේ. සාමාන්‍යයෙන් අපි මම දැකලා තියෙන ඇස්පිල්ලම් ගහනකොට ඇහි පිහාරු පහළට එනකොට මුළු ඇඟේම රූප කලාව පහළට යනවා. කම් යටිපතලේ ඉඳලා මුළු ඇඟම ඇහෙට ඇස්සෙත් නම් ගහ උඩට යනකොට මුළු කලාව රූප ඔක්කොම මුළු ඇඟේම රූප ඉහළට යනවා. ඔය ඇඟිල්ල යාන්තම් 30000ක් විතර වම් පැත්තට කරපොට මුළු ඇඟේම රූප මං පැත්තට කැලි කැලි යනවා. ඔය 30000ක් විතර ඇතේ ඇඟිල්ල දකුණු පැත්තට කරකොට දකුණු පැත්තට ඒ රූප කලාව කැලි කැලි යනවා. මේක පැහැදිලිවම මම දැකලා තියෙනවා. එතකොට ඒ ඒකෙන් අදහස් කරන්නේ අපි යම් ක්‍රියාවලියක් කරන විට මුළු ශරීරයේම රූප කොටස් ওই විදිහට කැඩි කැඩි යනවා. අපි ඔසවන කකුලේ විතරක් නෙවෙයි. මේවා කොහෙවත් කියලා දෙන්නේ මේ භාවනා ක්‍රම. ඒක නිසා කරලා බලන්න කෙරුවට පස්සේ මේවා සම්ප්‍රදායික නෙවෙයි නුවණත් අත්දකින්න පුළුවන්. මෙහෙම දැන් මේක දැක්කට පස්සේ Tamanට තේරෙනවා ඔසවනකොට කකුල ඔසවීම පමණ මේ ඔසවන කකුල පමණක් නෙවෙයි සබාගෙන සිටින කකුලේ ඔක්කොම රූප කොටස් වෙනවා ගෙනියනකොට ගෙනියනවා ඉදිරියට යවීමක් හසුවීමක් වෙනවා පහළට යෑමක් මේක මුළු කයතම අවධානය ටික ටික යොමු කළොත් එන Tamanගේ මුළු කයම මේ ආකාරයෙන් වෙනස් වීමක් වෙනවා කියලා කියනවා මෙහිදී දකිනවා අපි අර සමූහ ගණය මොකද්ද අපි කකුල ඔසවනකොට රූප කොටස් සෝසියක් කියන්න බැරි තරම් කොටසක් සබාගෙන ඉන්න කකුලේ සිට ඉහළට ඉහළට ඉහළට දිලිදිලි දිලිදිලි යනවා. රූපයක කකුලේ යහාට ගෙනියොට කියන්නට බැරි තරම් මුළු ශරීරයේ තියෙන රූප කොටස් නැතිලා ඉස්සරහට තල්වි තල්වි යනවා දිලිදිලි දිලිදිලි ඉතිරි ඉතිරි යනවා. සබන කොටස් පහළට පහළට පහළට පහළට යනවා. මේ අනිත් කකුලටත් ඒ ක්‍රියාත්මක කරනකොට මේකයි. එතකොට Tamanට තේරෙනවා මෙතන මහා විශාල රූප කොටස් එතනම නැති නැති ඇති ඇති නැති නැති යාමක් මෙතන තියෙන්නේ. අර සිතේ ක්‍රියාවලිය නිසා යන්නට ඕනේ කියන එක ඒ ඔසවනකොට මුළු කයම ඉදිරියට උඩට උඩට යනවා ගෙනියනකොට ගෙනියනවා කියලා කියන්නේ එහාට එහාට තල් වෙනවා තබනවා කියලා හිතනකොට පහළට පහළ පහළට තල් වෙනවා මෙතන මේ රූප පුඩාක් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මේ සමූහයක් වශයෙන් තියෙන නිසා මම යනවා සත්‍යයක් යනවා පුද්ගලයක් යනවා කියලා හැවැටෙනවා මේක හරියට දකිනකොට මෙතන මේ රූප කොටස් මෙතන මෙතනම නැති නැති යාම හැර මේ ඥාන කෙනෙක් ඉන්නවා අය මම කියලා කෙනෙක් ඉන්නවා අය සත්‍යයක් ඉන්නවා අය කියන අවබෝධය සමාජ ඇති වෙනවා. අන්නේ නැති වෙනකොට මේ රූපයේ පිළිබඳව තියෙන ආත්ම සංඥාව ඒ ඒ ඇතිවුණු දැනුම මට්ටමට අනුව නැති වෙනවා. ආත්ම සංඥාවක් දැනීම නැති වෙන්නේ රහත් වුණාට පස්සේ සම්පූර්ණයෙන්. ඉතින් මේ සෝවාන් වෙච්ච කෙනෙකුට ওই ආත්ම සංඥාව යන්තම් පොඩ්ඩක් නැතිලා තියෙනවා. රහත් වෙච්ච කෙනෙක් මේ සත්‍යයයි ඒකයි අතර 10යි 11යි වගේ විශාල පරතරයක් තියෙනවා. එතකොට ඒක නිසා සමාජයේ අවබෝධයේ දැනුමේ ප්‍රඥාවේ මට්ටමට අනුකූලවයි අපි කියන කරුණ වල අවබෝධයක් මෙහෙට ලැබෙන්නේ. එතකොට ඒ ආකාරයෙන් Tamanට තේරෙන්නට ඕන මේ උස්සන කොට රූප මහා විශාල කොටයක් ඉහළ ඉහළ යනවා තල්ලු වී තල්ලු වී එහාට යට යනවා ආපහු පහළට පහළට යනවා අනිත් කකුල මාරු වෙනවා ওই විදිහට යෑමක් තමයි මෙතන සිදුන්නේ එතකොට මෙතන යන කෙනෙක් නැහැ යන සත්‍යයක් නැහැ යන පුද්ගලෙක් නැහැ මේ රූප කොටස් වලට අපි සංස්කාර කියන වචනේ දැම්මනම් එහෙම කාය සංස්කාර කියලා කියනවනේ චිත්ත සංස්කාර කියලා කියනවනේ ඉතින් කාය සංස්කාර කියන වචනේ දැක්කොත් එහෙම මෙතන සංස්කාර ගොඩක් ඒ ඇති වී ඇති නැති නැති ඒ හතලනේ වීමක් තමයි සිදුවෙන්නේ කියන අවබෝධය. එහෙම ඇති වෙනකොට මේකේ සත්‍යයක් නැති බව, පුද්ගලික ආත්මයක් නැති බව සමාන්තම අවබෝධ කරගන්නට පුළුවන්. මෙතන මේ එකක් අපි කතා කළේ ගච්ඡන්තෝ ආගච්ඡාමි කියන පජානාති කියන එකේදී මේ ඝන සංඥාවේදී සමූහ ඝනය ගැනයි අපි මේ කතා කළේ. මේකම තව ටිකක් ගැඹුරින් අපිට කල්පනා කරන්න පුළුවන් මෙතන තියෙන සංතති ගන්න. මේක කරන්නත් මම අභ්‍යාස දෙනවා. අභ්‍යාස කරන්න ඕන. අර විදිහට හොඳට පොදු දුනාට පස්සේ ඔසවන ඔසවන ඔසවන ඔසවන කියලා හෙන්නීට එක එසවීමක් තුළ එසවීම 100ක් විතර හිතන්න. ගෙනියන විට ගෙනියනවා එකසල ගෙනියනවා ගෙනියනවා කියලා දෙතුන් පාරයි හිතේ දැන් හිමීට ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා අඩුවට විපස්සරයක් පනස්සරයක්වත් හිතන තරමට ඒක හිතන්නේ තබනවා තබනවා තබනවා කියලා මෙන්න කරලා වෙලා ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා නවත්තන්න ආයෙත් ඔසවනවා ඔසවනවා කියලා කකුල නවත්තන්න නැවතනවා අවසනවා කියලා ආයෙත් නවත්තනවා. මේ ගෙනියීමක් නෙමෙයි. ගෙනියනවා පොඩ්ඩක් නැවතුවා ගෙනියනවා කියලා නවත්තනවා කියලා නැවතුවා ආයෙත් ගෙනියනවා කියලා නැවතුවා ආයෙත් ගෙනියනවා කියලා නැවතුවා. තැබීමක් එනවා. සබනවා නවත්තනවා සබනවා නවත්තනවා. මේකදී විශාල අත්දැකීමක් ලබන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක කරනකොට. මේක කරනකොට තමන්ට පුළුවන් ශක්තිය දෙනවා මෙතන මේ සමූහ වශයෙන්, සංතති වශයෙන් සිදුවන ක්‍රියාවලිය. ඒ කියන්නේ මෙතන රූප කලාප රාශියක් ඇති ඇති නැති නැති යාමක් තියෙනවා මේ ඇතිවීම නැතිවීම රාශිය සිතේ ක්‍රියාවලියට අනුකූලයි. එතකොට වසවනවා වසවනවා කියලා නවත්තනකොටම ඔසවීමේ රූපත් නැතර වෙනවා. දැන් ඊළඟට ඔසවන ඔසවනවා කියලා නවත්තනකොට ඉසවීමේ රූපයක් නැති එතකොට එක ඉසවීමක් තුළ ඔසවනවා කියන ක්‍රියාදාසිය සිද්ධිවිලි රාශියක් තිබුණා අපි එකවරක් හිතුවා. ඔසවනවා කියලා එකවරක් හිතුවා. එකවරකින් අපිට කපල උස්සන්න බෑ අඩි භාගයක් විතර. එතන සිතිවිලි රහසයක් ඇති වෙනවා ඒ උසවීම තුළ. ඒක අත්දකින්නටයි අපි උසවනවා නවත්තනවා උසවනවා නවත්තනවා. ගින්නීම තුළ එක සිතිවිල්ලක් මේ රහසයක් ඇති වෙනවා. එතකොට මේ ක්‍රියාදාමයන්ගේ සම්තතියේ පරම්පරාවේ පැවැත්ම අපට දකින්නට පුළුවන් වෙනවා මෙතන නාම රූප ප්‍රපංචතියකේ පැවැත්මක් තියෙනවා. රූප සංතතියේ පැවැත්මක් තියෙනවා ඒක රසවනවා රසවනවා කියන නාම සංතතියේ පැවැත්මක් තියෙනවා. ගෙනියනවා ගෙනියනවා කියන එකත් රූප සංතතියේ පැවැත්මක් තියෙනවා නාම සංතතියේ පැවැත්මක් තියෙනවා. මේකත් අපිට අත්දකින්නකොට අර ආත්ම සංඥා තවත් අයින් කරගන්න පුළුවන්. මේ ජන්සන්තෝව අවස්ථාවේදී පඥානාදී යන විට යනමයි කියලා දැකේ කියන එකයි මම කියන්නේ. ඊළඟට මේකෙන් අපිට පුළුවන් නම් කුච්චි ගණේ ආරම්භන ගණයක් නිදින්නට ඇත්තෙන්ම රූප රූපේ පිළිබඳ තියෙනා වූ ආත්මයක් ඇත සත්‍යයේ සිටියේ සුද්ධයේ සිටියේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම දුරු කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඉතින් ඒක ඉතා ගැඹීර කතාවක්. මම හිතන්නේ මේ ඇයිට ඒක විස්තර කළාට අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ කොටස් දෙක අපි විස්තර කිරීමට අදහස් කරන්නේ. මොකද ඒක හුඟා ගැඹුරුම සමාජයෙන් ගැඹුරුම ප්‍රශ්නාවකින් දැකිය යුතු දෙයක්. ඒකයි ඒක විස්තර කිරීමේ ඇති කලක් නැති මේ අවබෝධයක් ලබන්නට පුළුවන් කරුණු ටිකක් තමයි අපි විස්තර කරන්නේ. එතකොට මේ ආකාරයෙන් අනුවසෙන් සමූහ ගණේවත් අයින් කරගන්නත් පුළුවන් නේද? යම් යන යාමේ ක්‍රියාවලිය තුළ නැත්නම් අඩු වශයෙන් සංසති ගණයවත් අඩු කරගන්නත් පුළුවන් ওই දෙකෙන් එකක්වත් කරගන්නට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන මේ ශරීරය තුළ මෙතන තියෙන්නේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම යාමක් හැර සත්‍යයේ පැවැත්මක් නෙවෙයි කියලා. නැත්නම් මගේ පැවැත්මක් නෙවෙයි ආත්මයේ පැවැත්මක් නෙවෙයි කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා අත්ථි කායෝතිවා පනස්ස සතිපට්ඨිපට්ඨිතා හෝති මෙතන කාය සංස්කාර ටිකක් විතරයි පවතින්නේ කියලා. මෙතන සත්‍යයක් නෑ. මෙතන පුද්ගලයෙක් නෑ. මෙතන ආත්මයක් නෑ. අත්ථි කායෝතිවා මෙතන කයක් විතරයි තියෙන්නේ. කාය කියන එකට කාය සංස්කාර කියන වචනේ අපි ගත්තා ඒක කාය කියන එක කපල සංස්කාර කියන වචනේ විතරක් ඉතිරි කරගත්තා. එතන සංස්කාර ගොඩක් විතරයි මේ තියෙන්නේ. කියන අවබෝධය සමාත ඇති වෙනවා එසේ අවබෝධය කියනකොට කය පිළිබඳ තියෙන ආත්ම සංඥාව සමාගයේ දැනුමේ මට්ටමට අනුකූල වන පරිදි නෙමෙයි. ඒ අවස්ථාවේ. එතකොට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පදානාති යන විට යනවා කියලා දකින්න. දැන් මෙතන සමුදේ ධර්මානුපස්සේවා වාය ධර්මානුපස්සේවා කායස්මිනියති කියලා දෙකක් තියෙනවානේ. මේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති කොටස එතකොට යන විට යන්නේ දැන් අපි ඒක හරියට ඇද්දක්කොත් එහෙම මං කියවන්නේ කකුල ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා ඔසවනවා නවත්තනවා ඔසවනවා නවත්තනවා ඔසවනවා නවත්තනවා කියලා. මේක කරන්නට කිව්වේ තවත් අත්දැකීමක් ලැබීම. ඒයි දන්නාද? මේ සමුදේ දැකීමට. අපි කකුල ඔසවනවා ඔසවන්න ඕනේ ඔසවනවා ඔසවනවා කියනකම් විතරයි කකුල එසෙන්නේ. අපි දැනුවත් හෝ නැදගත් ඒ දේ සිදු වෙනවා. ඒකේ ක්‍රියාවලියට. අපි යෝ ගමන් කරන දෝවන්නේ අනිතන වැඩි මේගොල්ලෝ නිකම්ම මේ මැෂිනක් ක්‍රියාත්මක වෙනවා වගේ දැන් කකුල් දෙක යාද මෙහාට යනවා අපි වෙන දේවල් කල්පනා කර කර යනවා ඉතින් නමුත් සිතේ ක්‍රියාදාමයක් නැත්නම් කවදාවත් ඒ ගමන යන්නේ මලමිනියට දැවිද්දවන්නට බැහැ කොහොම කරලා මොකද මලමිනිය සිත නැහැ සිත ක්‍රියාත්මක වන්නේ ඒක නිසා ඒක අවුස්සවන්නට බැහැ සිත ක්‍රියාත්මක වී ඉති යවිදී යුක්ත එතකොට අර මං කියවනේ ඔසවන දෙයන ඔසවනවා නවත්තුවා ආයත් ඔසවනවා නවත්තනවා ආයත් ඔසවනවා නවත්තනවා කියලා Tamanට පැහැදිලිව තේරෙනවා ඔසවනවා කියලා හිතන සම්පමණයි එස වෙන්නේ නවත්තනවා කියපු ගමන් එස වෙන්නේ ආයත් ඔසවනවා කියලා හිතන ගමන් විතරයි එස වෙන්නේ නවත්තනවා කියපු ගමන්ම නැහැදලා ඒ වගේම තමයි එහාට තල්ලු කිරීමක් කකුල ඉදිරියට ගෙන යන්නේ ඉදිරියට ගෙන යනවා ගෙන යනවා කියලා නැවැත්තුවනේ ඔබ පිටක් අල්ලගෙන කරන්නේ නැත්නම් වැටෙන්නේ හෙලින්දන කරන්නේ. එතකොට මේ ඉදිරියට ගෙනියනවා ගෙනියනවා කියනකම් විතරයි කකුල ඉදිරියට යන්නේ. නවත්තනවා ගේ ඉදිරියට යවීම නවත්තනකොටම ඒක ඉදිරියට යන්න නතර වෙනවා. ඒ හිත නතර වෙනවා. තවත් ටිකක් ඉදිරියට ගෙනියන්න නැවැත්තුවා. සිත නවත්තනකොටම නැවැත්තුවා. මෙහිදී තේනවා මේ සිත නිසා මේ කය ක්‍රියාත්මක වෙනවා. සම්දේ ධම්මාන් පස්සීවා. මේ සමුදේ අපි මේ දකින්නේ හේතුව. දස්සන්තෝවා ලච්ඡාමි යාමේ හේතුව මේ දකින්නේ. එතකොට ඒ වගේම තමයි කකුල පහළට තබනකොට. ටිකක් තැබුවා නැවැත්තුවා, අය ටිකක් තැබුවා නැවැත්තුවා, අය ටිකක් තැබෙනවා. ඒක බිමටම තබන්නේ නැතුව දැන් දෙමින් හතරක් පහක් හත අටක් නවත්තලා නවත්තලා නවත්තලා තබන්න. පැහැදිලිව අපි දකින්න එතකොට සැදීමේ ක්‍රියාවලිය එක සිතක් සිතිවිලි සිත් සමුදායක් ඇතිවීම නිසා සිදුවන්නේ කියලා. හිත ඇතුලේ නැත්නම් ඒ සැදීමක් සිදුවන්නේ නැහැ. මේක දකින්නකොට අපි දකිනවා අතෙන් චිත්ත ක්‍රිය වායව ධාතු වලින් මේක ගමන් කරන එක කෙසේ දකින්නට පුළුවන් වුණත් නැතුණත් Tamanට තේරෙනවා මේ කය ගමන් කිරීම සිදුවන්නට නම් සිතේ පැවැත්ම තිබෙන්නට ඕනේ. එතකොට මෙතන මේ දෙක හරියට දකිනකොට ඒ කියන්නේ ගම් ගත්තන් තෝවා ගත්තානේ යන විට යනවා කියලා දකින්නේ නෙමෙයි. දකිනකොට දැන් අපි දකිනවා සිතේ ක්‍රියාවලිය නිසා තමයි මේ විදිහට මහා විශාල පිළිවිදි යන රූප සංස්කාර ඇති ඇති නැති නැති යන්නේ. එතකොට මේ දෙක හරියට අපි දකිනවා නම් මෙතන නාම ධර්ම ටිකක් සහ රූප ධර්ම ටිකක ක්‍රියාවලියනේ තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒ රූප ධර්ම නාම ධර්ම ටික ක්‍රියාවලිය කියලා හරියට තේරුණොත් දැන් ඔසවනෝ ඔසවනෝ ඔසවනෝ ඔසවනෝ කිය අපි නවත්තනවත් ඒකෙවනේ ඔසවනවා කියපු හිත නවත්තනකොට නෑ දෙවෙනි සැරේ ඔසවනවා කියපු හිත ඊළඟ සැරේ නවත්තනකොට නෑ ඒ විදිහට ඒකේ සිටිවිලි නැති යන ඊළඟට ඉදිරියට ගෙනියන්නේ මේ ඉදිරියට ගෙනියන ඔන්න ටිකක් ගෙනිච්ච නැවැත්තුව නවත්තනකොට මේ නැවත් මේ විදිහ ගෙනියනවා කියපු සිත නිරුද්ධ වෙලා නැති වෙලා තව ටිකක් ඉදිරියට ගෙනියනවා කියලා ගෙනියනවා ඒ ගෙනියනකොට ඒ පිටත් නැති වුණා නවත්තපු ගමන් මේ විදිහට සිත සනිකව සනිකව අනිත්‍යද මේදී අර කය රූපේ කයේ දින පාදයේ දින රූප කොටස් වල සහැල්ලු භාවයේ බර භාවයේ ඒවා වෙනස් වීම දකිනවා ඒ වගේම මම කියන්නේ අනිත් කපුලටත් අවධානය යොමු කරලා කරලා මුළු ඇඟටම අවධානය යොමු කරලා කළොත් එහෙම මුළු කයෙම රූප කොටස් ඇති වෙනින් නැති වෙන යාම් දකිනවා නාම කොටසුත් මේ ආකාරයෙන් ඇති වෙනින් නැති වෙන යාම් දකිනවා මෙහිදී අපි පැහැදිලිවම අත්දකින්නකොට මොකක්ද මේ නාම ධර්ම වේගයෙන් ඇති ඇති නැති නැති යාමක් මෙතන තියෙනවා රූප ධර්ම වේගයෙන් ඇති ඇති නැති නැති යාමක් තියෙනවා මේක අනිත්‍යයි මේ අනිත්‍යයි කියලා මේක දකින්නේ සමන්ගේ ප්‍රඥාවෙන් අපි හිතනවා නෙවෙයි සිදුවන ක්‍රියාවලිය ඒ ආකාරයෙන් අත්දකිනවා දැන් මෙන්න මෙහෙම දකිනකොට Tamanට තේරෙනවා දැන් අපි හිතමු මේ අඩියක් ඉඳලා තව ඉන්ද්‍රියට අඩියක් ගියයි කියලා තව ඉන්ද්‍රියට අඩියක් ගියයි කියලා දැන් සක්මන් කරනකොට මේ ඉස්සල්ලා අඩිය උසවනකොට කකුලේ තිබ්බ යතිනේ තිබ්බ රූප ඔක්කොම නෙවෙයි අයිදිරියට කියන එක බර වැඩි බර අඩු ඒවා එන්නේ එකම විදිහට රූමේ නොපවතින නිසා ඒ විකටම එකම විදිහට තියෙන එකම විදිහ දැනීමක් අපිට දෙන්නේ මේ මෙතන සිදුවන්නේ විවිධ ආකාරයෙන් මේ දැනීම වෙනස් වෙනවා එතකොට මේ පළවෙනි අඩිය අඩියක් අපි කියමු ඒ අඩිය ශරීරයේ ඔසවල එහාට ගෙනියනකොට මෙතන තිබුණු අඩියේ තිබ්බ රූපත් නෑ ඊළඟ අඩියට යනකොට මෙතන තිබ්බ නාමත් නෑ ඊළඟ අඩියට එතකොට ඉතින්මනම් මේකේ මොකක්ද මම කියලා ගන්නට ඉතිරවන්නේ මොකක්ද මගේ කියලා ගන්නට ඉතිරවන්නේ කියන අවබෝධය ඇති වෙනකොටම මේ මේක පිළිබඳ තියෙන ආත්ම දෘෂ්ටිය බොහෝ දුරට ගිහින් සමහරට මේ දිනවනටත් හිත පස්සන්නට පුළුවන්. සමාධි ප්‍රඥා දිනනවා. නිව නිවට පස්සන්නට පුළුවන් නෙවෙයි පස් වෙනවා. ඒක මම නිර්භයෙන්ම කියනවා. පස්සන්නට පුළුවන් කියන්නේ මේ අයගේ සිතේ தත්ත්වයට අනුව ඒ ඔය අයගේ සිත අනුව බලනවා මේ කතාව. පස්සන්නට පුළුවන්. අනිවාර්යෙන්ම පස් වෙනවා. ඉතින් මේන් පස්සෙන් සමාධිය සිටේ සමාධි ප්‍රඥා දිනුන නම් පමණයි. ඒ ඒ අනුසාර ඒකට අනුකූලව ඒ නිවනට පත් වීම සිදුවන්නේ. එතකොට මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය දැන් අපි මේක ප්‍රකාශ කරනවා මතක තියාගන්න. ඉරියාපත පබ්බිය ඒකේ දක්වන්නේ යනවා, නිදිනවා, නිදා ගන්නවා, හිටගෙන ඉන්නවා කියන ඉරියව් හතර. නැත්නම් ශරීරයේ කයේ කය යම් ආකාරයකින් පවතිනවා නම් මේ ආකාරයෙන් පවතිව පවතින එක දකින් කියන එකයි දක්වලා තියෙන්නේ. මේදී අපි කියවා ඒක දකින්නේ නිකන් ඔය යනකොට යනවා කියලා දැකීමක් නෙවෙයි මෙහිදී අදහස් කරන්නේ. මේ භාවනාවෙන් අදහස් කරන්නේ ආත්ම සංඥාව සම්පූර්ණයෙන් දුරු කිරීම සඳහා කරන භාවනාවක්. ඒකයි මේකේ බලාපොරොත්තු වෙන පරමාර්ථය. මේ පරමාර්ථයේ මුදුන්පත් කර ගැනීමට අපි පළමුවෙන් අර ධන සංඥාව ටිකක් අයින් කරන ආකාරයෙන් මේ ගැන අවබෝධයක් ඇති කරගන්න කිරීම ඊටාම සුදුසු නිසා ධන සංඥාව ගැන කතා කරනවා. මේ ධන සංඥාවේ කොටස් හතරක් අපි ප්‍රකාශ කළා. සමූහ ගණය කියලා එකක්. සන්තති ගණය ගාලා තව එකක්. කුට්ටි ගණය කියලා තව එකක්. ආරම්මන ගණය කියලා තව එකක්. මේවා පංචස්කන්ධයටම මේවා අදාළයි. මේක ඊළඟට කියලා අපි මේ යන විට යනවයි කියන රූප කලාප මේ යනවයි කියන ක්‍රියාවලිය තුළ සිදුවන පරමාත්මයේ ධර්මයන් මතකර පෙන්වීම තුළ සිදු කරේ. එහිදී අපි යනකොට කකුල ඔසවනවා එහාට ගෙනියනවා පහළට තබනවා මේ විදිහට ටික ටික පුරුදු කරලා ඊට පස්සේ අලනේ වෙන කකුලට නෙවෙයි ස්ථාවර තියෙන කකුලට අවධානය යොමු කරලා විශේෂයෙන්ම කර්මකට අවශ්‍ය තබාගෙන ඒක කරන්න බලන්න කියලා එතකොට ඒ නිස්සලව තියෙන කකුලේ තේ රූප කලාප චලනය වෙන කකුලට අනුකූලව වෙනස් වන ආකාරයක් දකින්නට පුළුවන්. මේ අධ්‍යක්ෂකට පස්සේ මුළු ශරීරයේම රූප වලට කොටස් කොටස් වලට අවධානය යොමු කරලා මුළු ශරීරයම අවධානය යොමු කරලා මුළු ශරීරයම වෙනස් වන ආකාරය දකින්නට පුළුවන්. එන්න මේක දැක්කට පස්සේ තමන්ට පැහැදිලිව ඉදිරියට කකුල ගෙනියනකොට පැහැදිලිව පේනවා මේ රූප කොටස් එතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මෙතන මේදී අර සමූහ වශයෙන් තියෙන ධනය ටිකක් හරි අයින් කර ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා. ඒ වගේම මේදී අර මම කියුවා ඔසවනවා නවත්තනවා ඔසවනවා නවත්තනවා ඔසවනවා නවත්තනවා ආදී වශයෙන් කරන්න දිනනවා නවත්තනවා දිනනවා නවත්තනවා ඒ විදිහට කරන්නට කියලා. මේදී මේක සමුදයක් දැකීමක් අපි කරන්නේ සිතේ ක්‍රියාවලිය නිසා මේ කය මේ ආකාරයෙන් ගමන නැමැති ක්‍රියාව සිදු වෙනවා කියලා දකිනවා. මේ දකින්නකොට මේ දෙක පැහැදිලිව දකින්නකොට රූප ධර්ම වෙනම දෙයක්, නාම ධර්ම වෙනම දෙයක්. මේ නාම ධර්මයක් මේ ආකාරයෙන් වෙනස් වෙනවා සෝනෝ සෝනෝ සෝනෝ සිතිවිලි ටික ඔක්කොම ඉවරයි ගෙනියනවා ගෙනියනවා කියනකොට ගෙනියනවා ගෙනියනවා කියන සිතිවිලි ඔක්කොම ඉවරයි සබනවා සබනවා කියනකොට ඒ විතරන්නේ ඔසෝනෝ ඔසෝනෝ ඔසෝනෝ ඔසෝනෝ ඔසෝනෝ කියලා දහතරයක් කියනනම් පළවෙනි සැරේ හිතින්ද දෙවෙනි සැරේ හිතනකොට නෑ දෙවෙනි සැරේ හිතපෙක තුන්වෙනි සැරේ හිතනකොට නෑ එතන මෙතන මෙතන මේ රූපය සිතිවිලි නැති නැති යනවා ඒ වගේම රූප කොටස එතන මෙතනම නැති නැති යනවා. මේ ආකාරයෙන් මේ නාම ධර්ම සහ රූප ධර්ම ඇති වී නැති යාමක් කර මෙතන සත්‍ය කියලා ගන්නට, මගේ කියලා ගන්නට, මගේ කියලා ගන්නට කිසිවක් නැහැ කියන අවබෝධයක් ගන්න. පුළුවන් විශ්ේ ඇති වුණාම සමාන්ට පැහැදිලිවම තේරෙනවා නම් දැන් මේ ඉදිරියට යවන මේ ශරීරය මෙතනම මෙතනම මේ රූප කොටස නැති වෙනවා නම් මේ නාම කොටස මෙතනම මෙතනම නැති වෙනවා නම් ඉදිරියට යනකොට මොනවද මම කියලා ගන්නට නැත්නම් මගේ කියලා ගන්නට ඉස්සර වන්නේ මගේක් නැහැ නේද මගේක් නැහැ මගේ කියලා ගන්නට කිසිවක් නැහැ නේද කියන අවබෝධය ඇති වෙනකොට සමහර විට මේ ඇගේ සිතට නිවන අරමුණු වන්නට පුළුවන් ඒ සමහර විට මාගේ මේ ඇගේ සමාන ප්‍රඥා දිනු නැත්නම් ඒක සිදුවන්නේ මේක තමයි තමයි මේ දක්වා තියෙන ලද කෙටි සාරාංශය එතකොට අපි කියුවේ නෑ ගච්ඡන්තෝ ගච්ඡාමීති පජානාති කියන එක පමණයි අපි කිව්වේ අනිත් ඒවා මේ අය හිතා ගන්න ඕන. චිතෝ වාචිතෝ මේටි පජානාති හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්නවා කියන මේ අනුසාරයෙන් හිතන්න පුළුවන් ශක්තිය මෙයාට තියෙන්න ඕන. නිදනකොට නිදන ශරීරය. ඒ යකට වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා සිටින ශරීරය. මේ පිළිබඳවත් මේ අය දැනගන්නවා. ඉතින් තියර කලණයක් නැහැ. ඒ කලණේ නැති වුණාට අර නාම රූප ධර්මයන්ගේ වහවා දෙමියාම සමූහ වශයෙන් තියෙන ඝණය, සුද්ධිය වශයෙන් තියෙන ඝණය, සංතති වශයෙන් තියෙන ඝණය ක්‍රියාත්මක වීම, ඒවා නැතිවීම ආදී කරුණු මෙයාට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඇති. ඊට අමතරව මේ මේ මේ කොටස් වල සමුදය දකින්නට, වය දකින්නට කියලා කිව්වා. ඒ කියන්නේ බුදුහාමුදුරේම කියලා තියෙනවා. ඒ සමුදේ වය දැකීමේදී ගච්ඡන්තව ගච්ඡාමිති කොටසේදී අපි සමුදේ ගැන ප්‍රකාශ කරේ. ඒ සිත යාමේ සිත ඒ සිත නිසා චිත්තකේ වායු ධාතුව හෝ වේදනාවේ පද්ධතියේ ක්‍රියාවලිය හෝ කවර එකක් නිසා හරි ඒ ක්‍රියාවලිය සිදුවෙන ආකාරය දැකීමෙන් මේ සමුදේ නිසා සිදුවෙන ප්‍රතිඵලයක් කියලා මේක දකින්න පුළුවන්. එකක් වැදගත්ම කාරණාවක් විවාස්ති කායෝති වපනස සතිපත්තිපත පත්තිපත්තිතා හෝති යාවදී ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝති හේතුනකින් ලෝකේ උපාදීයති එවං කෝබික්ක වේදිකෝ කායිකායන් පස්සේ හේතු ප්‍රතිචේන කොටසේ අත්තිකායෝ කිවා මෙතන මේ රූප කොටස් රාශියක් පමණයි තියෙන්නේ. මෙතන නාම කොටස් රාශියක් පමණයි තියෙන්නේ. මෙතන වෙන මේ සංස්කාර කොටස් අතර සත්‍යයේ සුද්ධලෙන් නැති කෙනෙක් කියන නැත කියන අවබෝධයක් ඇති විය යුතුයි. මෙන්න මේ தත්ත්වය ඇති කර ගැනීම සඳහා මේ ඉරියාපස්වාපේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ. ඒ තුළින්ම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේවා ප්‍රායෝගික වශයෙන් කළේ නැත්නම් මේ අසන ලැබුණාම කිසිම පළක් නැහැ කිසිම ප්‍රයෝජනයක් නැහැ. බුදු ධර්ම දැනීමක් ඇතිවීමක් නැත්නම් ධර්මයේ තියෙන කුසලයක් ඇතිවීම පමණයි. එසේ වෙතත් ඒ කුසලය හරි මේ ඇයට කවදා හෝ දවසකදී මේ ඝන සංඥා ආදී ධර්මයන් ඔක්කොම නැති කරලා ආත්ම සංඥා දුරු කරන අමාමානී සංසීමද මේ ධම්මස්වරණය කියන්නේ කුසල ශක්තියකින් වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. දෙවියන්ට පින් දෙන්න ආකාශත්හාදි බුම්මත්හා දේවානංගමයි විකා පුඤ්ඤන්තං අනුමෝදිතාචනන්ද සම්ද දේශනං ආකාශත්හාදි බුම්මත්හා දේවානංගමයි විකා චිරන්දස්සන්තු යන් අපාගතාලි උම්මතා දේවානාගාමයි විකා පුඤ්ඤන්තං අනුමෝදිතා ජනලක්ඛන් සුමන්තරන්තේ මේකේ ඥාතින්ටත් දෙන්නේ ධම්මේ ඥාතිනං වතුස්කාම් ඥාතෝ ධම්මේ ඥාති ධම්මේ ඥාතේනම් හෝතෝ සුඛිතා මුදිනාතේ පාස්නේ කනිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාධිමෝ සතං සමාධිමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං අසවක්ඛයාවාන්නෝ තෝ සම්බ දුක්ඛා සම්පතෝ මේකද සීලම් කුසල ශක්තියගේ මෙලෙය අපලතන පරිලෝය අපත්පත්‍ය ආසන්න වශයෙන් මිනිස් සංසීමට මේ කුසල හේතුවක්